තෙරුවන් සරණයි. ඇත්තටම ඔබ ඉන්නේ ඔය ශරීරය තුලද? නැත්නම් ඔය කයින් බා ඇත්තටම මේ මොහොතේ හැම මොහොතෙම ඒ ඇතිවන අරමුණු නිමිති මේ නිමිති තුලද ඔබ ඉන්නේ කොතනද? අපි කිව්වා මේ කය ඇතුලේ සිතක් අපි පනවයට මේ සත්‍ය ධර්මයේ දකිනව නම් ඔබ ආලෝකයක් නැති විට පෙනීමක් නැතිනම් එතන වර්ණ සිතක් හටගන්නේ නැහැ. ශබ්දයක් නැති තැන එතන ශබ්ද සිතක් හටගන්නේ නැහැ. තව විදියකින් කියනවා නම් බිහිලි කෙනෙකුට ශබ්ද ලෝකයක් නැහැ. අන්ධ කෙනෙකුට වර්ණ ලෝකයක් නැහැ. අසකන දිවනාසයේ මගෙන් අපිම හදාගත්ත ලෝකෙක අපි ජීවත් වෙනවා. ඒක පවතින ලෝකයක්ද? ඒක තියෙන ලෝකයක්ද? ඒත් නෑ. අපිට දැනෙන්නේ අපි ඉන්නවා. මේ මම ඉන්නවා. අපිට දැනෙන්නේ ආත්මීය හැඟීම. මං ඉන්නවා. මම මැරෙනවා. මං ජීවත් වෙනවා. මේ මම වැඩ කරනවා. මේ මං කනබරෝ. මේ මං ඇවිදිනවා. මේ මට කරන්න දේවල් තියෙනවා. ඔබ බලන්න හැම මොහොතෙම ඔබගේ ඊගාව පොනෝ භවිකා ඊගාව පුනර්භවය එහෙම නැත්නම් ඊගාව සිත ඔබ ජීවත් කරනවා ඔබට බලාපොරොත්තු තියෙනවා ඔබට ඔබට තියෙනවා වපසරයක් ඒකේ තියෙනවා බලාපොරොත්තු ඒකේ තියෙනවා ඔබට හැම මොහොතෙම හැඟීමක් ඔබගේ රූපය ගැන මම ඉන්නවා කියන එක ගැන ඔබ රූපය කියලා දකින්නේ කණ්ණාඩියේ දකින ප්‍රතිබිම්බේ. ඒත් ඔබගේ සිතේ ඒක ඔබ නොදැනුවත්ම වැඩ කරනවා. ඔබට දැනෙනවා. ඔබ අත හසුරවනකොට ඔබ කකුල පොළවේ වදිනකොට මේ මොහොතේ ඔබ වාඩි වෙලා ඉන්නේ. ඔබගේ අත කොහේ ස්පර්ශ වෙනවද? ඔබ කේ ඇඟේ හුලන් දැවටෙනවද? ඔබට මේ කුරුල්ලන් කෑ ගහන සද්දය ඇහෙනවද? ඔබට ඔබගේ සිතුවිලි ඔබට මවන දේ බලන්න. මේ දේවල් මේ මොහොතේම මේ මවනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ ඉන්න බවට තියෙන සංඥාව. ඔබ ජීවත් වන බවට තියෙන සංඥාව. ඔබ අතීතයේ හිටපු බවට තියෙන සංඥාව. මේක වචනෙන් කියන්න බෑ. ඔබ අනාගතයේ ඉන්න බවට තියෙන සංඥාව. මේක වචනෙට ගන්න බැරි තරම් පුදුමාකාර විදිහේ ආරෝපණයක් තියෙනවා. ඒ තමයි මම. මම ඉන්නවා. ඔබට මම ඉන්නවා. ඔබ ආසයි. එහෙම කියන්නේ කොහොමද? මේ දැනෙනවානේ. මේ මට දැනෙනවානේ. ඔව් ඔබට දැනෙනවා. ඔබට දැනෙනවා ඔබ ඉන්න බව. හැම මොහොතෙම දැනෙනවා. ඒත් එක්කම ඔබ වයසට යනකොට ඔබට දැනෙනවා ඔබ ඔබටම අහිමි වන බව. මෙතන තියෙන මායාව කවුද ඔබ කියන එක. කවුද අහිමි වෙන්නේ කියන එක. කවුද මැරෙන්නේ කියන එක. අපි කොච්චර කිව්වත් මේ ෂණයක් පාසා මේ සිත ඉපද නිරුද්ධ වෙනවා. මැරෙන්නේ කය නෙමෙයි. මැරෙන්නේ හිතයි කියලා. නමුත් ඒ හිත හැම මොහොතෙම ඇති වෙනවා නැති වෙනවා කියලා. මේ සිතට මේ සත්‍ය වැටහෙවිද? මායාවට මායාව වැටහෙවිද? ඒකයි අපි කියුවේ මේ සිත සිතින් අවබෝධ කරනවා නෙමෙයි කියලා. මේක සිහිය ඔබට දැනෙන දේ අලු ලුණු රහ වගේ අපට දැනීමක් සත්‍ය නම් දැනීමක් සත්‍ය anu සිතුවිල්ලක් නෙමෙයි ලුණු කියන්නේ දැනීමක් ඒක සිතුවිල්ලක් නෙමෙයි ඒක ඥානයක්. සත්‍ය දැනෙන අවදිවන සිහිය නුවණ ඒමයි ඥානෙ. ඒ මහා ඥානෙ ඔබට අවදි වේවි. සත්‍යම දකින්න. මේ සත්‍ය දකින්න. මේ මොහොතේ මේ නලියන ඔබගේ සිත දකින්න. මේ ජීවත් කරලා ඔබට ප්‍රාණවත් බවක් ආත්මීය ස්වභාවයක් ඉස්මතු කරන මේ සිත දකින්න. සිත කියලා දෙයක් නැහැ. ඒක අවබෝධ කරන එක නම් ලේසි නෑ. අපි සිතුවිල්ලෙන් හිතුවට සිත කියලා දෙයක් නෑ කියලා නම් මම ඉන්නවනි කියන හැඟීම ඔබට තියෙනවා. ඔබට ඔබ අහිමි වෙලා නෑ. මේ මම වැඩ කරනවා. මේ මං මේ මං ජීවත් වෙනවා. මේ මට මේම පණ තියෙනවා. මේ මට මෙහෙම දේවල් තියෙනවා. ඔබ ගනුදෙනු කරන්නේ සිතුවිලි. ඔබ ජීවත් වෙන්නේ සිතුවිලි සමග. මේ සිතුවිලි කොහෙන්ද එන්නේ? හැම මොහොතෙම සිතක් කිපෙද නිරුද්ධ වෙනවා. මේ සිතුවිලි වලින් අපි හිතුවට මෙතන කෙනෙක් නෑ කියලා ඒකත් සිතුවිල්ලක් විතරයිනේ. එහෙමනම් ඒකත් අයිති වෙන්නේ මායාවටයි. විඥානයේ මායාව. ඔබේ සිතුවිලි වලින් ඔබ නිවන් දකින්න හිතනවා නම් ඒක වෙන්නේ නෑ. ඇයි සිත කියන්නේ මායාවක්. මේ සිතුවිලි වලින් කොච්චර හිතුවත් ඔබට නිවන් දකින්න බෑ. ඒකට හේතුව මේ සිතුවිල්ල හැම මොහොතෙම ඔබව තියෙනවා. නිවන් දකින කෙනෙක් ඉන්නවා කරනවා. එතකොටත් සිතුවිල්ලක්මයි. නිවන කියන්නේ දෙයක් කරනවා. ඒකත් සිතුවිල්ලක්මයි. නිවන කියන්නේ දෙයක් නෙමෙයි. නිවන කියලා දෙයක් නැහැ. මේ සිත සත්‍යයක් නොවන බව මනාකොට ඔබට අවබෝධයක් තුළ ප්‍රත්‍යක්ෂයක් තුළ ඔබගේම අභ්‍යන්තර අවදියක් තුළ දැනෙනවනම් එහෙම කෙනෙක් නැති සබහාදහමක් බවට ඔබ පරිවර්තනය වෙන්න ඕනි. කෙනා දිය වෙන්න ඕනි. කෙනා හම්බ වෙන්න බෑ. අනේතර නිවනයි. ඔබ ඉඳිද්දි කවදාවත් ඔබ හොයනවනම් දෙයක් කවදාවත් ඒකත් මේ සිතුවිලි මායා ගොඩේ තවත් එක් සිතුවිල්ලක් විතරයි. ඔබ නැති ලෝකයක් ඔබ දකිනවනම් එහෙම ඔබල ඇති ලෝකයක් නෑ මේ භාෂාව මේ භාෂාව අසරණයි මේ දේ පෙන්නකොට. ඔබ නැති ස්වභාවයේ ඔබ ඔබ නැති ස්වභාවය අත්විඳින්න ඕනි. මේක දැනීමක්, මේක ඥානයක්. මේ ඥානෙට හසු වෙන දේ අපේ තියෙන වරද තමයි අපි සිතුවිල්ලෙන් හොයන එක. කවදාවත් සිතුවිල්ලට මේක කරන්න බෑ. අපි මේක අවබෝධ කරගන්න ඕනි. අපි නැති වුණු බව දැනෙන්නේ ඥානෙටයි. අපි නැති ස්වභාවයට අපි අවදිවන්නේ ඥානෙටයි. ඥානෙ කියන්නේ සිතුවිල්ලක් නෙමේ අති ගැඹුරු සියුම් කාරණයක් මෙතන තියෙනවා. ඔබ උත්සාහ කරනවා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියලා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා මේන අරමුණ දකින්න ඔබ උත්සාහ කරනවා එන අරමුණට සත්‍ය පෙන්වන්න. අරමුණට සත්‍ය පෙන්වනකොට ඔබ පෙන්වුවේ කොහොමද? මෙතන කපුටෙක් නැහැ. මෙතන බල්ලෙක්ගේ සද්දයක් කියලා දෙයක් නැහැ. නමුත් ශබ්දයක් විතරයි. ශබ්දයක් විතර නම් ඒක සබහදහමක්. නමුත් ඒ එහෙම කෙනෙක් නැහැ කියන තමන් ඉන්නව නේද? ඔය සිතුවිල්ල එන්නේ ඔබ හිතුවේ. ඔබ සිතුවිල්ලෙන් තමයි මෙතන කපුටෙක් කියලා දෙයක් නැහැ කියන අර විඥානයේ මායාව මේන අරමුණේ සත්‍ය දැකීම කියන එක මානසිකාර කරලා නැවතත් සිතුවිල්ලකින් තමයි ඔබ දැක්කේ. එතකොට ඔබ මේන අරමුණ මේන අරමුණ, ශබ්ද අරමුණ ඒක තමයි සිත කියන්නේ. ඔබ ධර්මයේ දැන් දන්නවා ඔබ දන්නවා දැන් මේකේ සත්‍යයක් නැති බව. ඔබ දන්නවා දැන් මේක බාහිර නෙමෙයි කියලා. ඔබ දන්නවා මේ අපි හදාගත්ත නමක් කපුට කියන්නේ කියලා. නමුත් ඔබට එනකොටම කපුටෙක් එනවා. ඒක නැති කරන්න බෑ. ඒක ස්කන්ධා. ස්කන්ධා කියන්නේ මේ ප්‍රසාදේ. හැඩතලේ එනවා. නමුත් මේ හැඩතලයට ඔබ කපුටගේ වටිනාකම වටිනාකම තමයි ඇති වෙන්නේ නැත්තේ. එතකොට ඔබ කපුටා කියන මේ හැඩතලේ එනකොටම කපුටා කියන එක කපුටා. නමුත් කපුටා ආවට කපුටා කපුටෙක් වෙන්නේ මේක අතිශයින් ගැඹුරුයි. ඇයි අවබෝධයක් එක්කලයි දැන් කපුටෙක් එන්නේ. කලින් කපුටාවේ බාහිරින් අනාබෝධයෙන්. ඒක නිසා කම්පනයක් තිබුණා. එතන එතන දෙයක් තිබුණා කපුටෙක් කියලා. සතෙක් හිටියා කපුටෙක් කියලා. ඒ නිසා කපුට නිසා එතන වටිනාකමක් තිබුණා කපුටට. ඒ නිසා ඇලීමක් ගැටීමක් තිබුණා. රාග දේශ මොහ සිත් ඉපදුනා. ඒක තුල ඔබට ඒ දැනීම තුල හැඟීම තුල ඔබට කර්ම විපාක තිබුණා. නමුත් දැන් සත්‍ය දකිනකොට යථාභූත ඥානයෙන් මේ එන අරමුණේ සත්‍ය දකින කෙනා ධර්මයේ දකිනවා. එතකොට ධර්මයේ ගලපනවා. ඒක තමයි ප්‍රතිපදාව කියන්නේ. ධර්මයේ දන්න කෙනා සත්‍ය ඥාන ඇති කෙනා කෘත්‍ය ඥානෙ මේ ගලපන හැටි කෘත්‍ය ඥානෙ. එතනයි විදර්ශනා. විදසුන් නුවණ විදගෙන යන සත්‍ය දකින්න නුවණ. එතකොට ඔබ දැන් මේ අරමුණේ කපුට නැති බව සිතින් මානසිකාරයෙන් දකිනවා. ඒක ඔබ සිතුවිල්ලකින් දකිනවා. කපුටෙක් නෑ. ඒක සිතුවිල්ලක්. හැබැයි කපුටෙක් නෑ කියන සිතුවිල්ලේ කෙනෙක් නැද්ද ඔබ කියන්නේ? කපුටෙක් නෑ කියන සිතුවිල්ලේ කෙනෙක් ඉන්නවා. අයි ඒක සිතුවිල්ලක් නිසා සිතක් තියෙනවා. සිතක් තියෙනවා නම් එතන ඔබ ඉන්නවා. දැන් ඔබ ධර්මයේ නම් ඔබ නෑ කියන එකයි. නේතම් මම. එහෙනම් ඔතන ඔබ නැති වෙන්නේ කොහොමද? ඕක සිතක් වෙන්න බෑ. ඕක විඥානයේ දැනි විඥානයේ දැනීම විඥානයේ දැනීම වෙන්න බෑ. දැන් ඔබ කුමක්ද වෙන්න ඕනි? ඔබ දිය වෙන්න ඕනි. දැන් ඔබ කොහොමද දිය වෙන්නේ? ඔබ සිතුවිල්ල වෙන්න බෑ. යථාර්ථය වෙන්න ඕනි, ඥානය වෙන්න ඕනි. ඒ කියන්නේ ඔබ අවදි වෙන්න ඕනි. අල ලුලුරා දැනෙන දැනීම වගේ දැනීමකට ඔබ අවදි වෙන්න ඕනි. මෙතන කපුටක් කියන්නේ මමමයි කියන එක. කපුටක් ඉන්නවා කිව්වොත් Taman ඉන්නවා. එතන කපුටෙක් හමු වෙන්නේ කියන ඒ අවදි වෙන්න ඔබ උත්සාහ කරන්න. එයමයි Taman කියන එක. එයමයි Taman කියන එකට අවදි වෙන්න උත්සාහ කරනවා කියන්නේ එතනයි කුසලස්ස උපසම්පදාව තියෙන්නේ. මහා මෙතන කුසල සිතකට රාග දේශමෝව නැති හටගන්නේ නැති රාග දේශමෝ කර්මයට ඉඩක් නැති ක්‍රියාසිතකට ඔබ අවදි වෙනවා. ඒක හිතක් නෙමෙයි ඥානයක්. ඥානයේ තුල සිද්ධ වෙන්නේ අල් ලුණුරා දැනුනේ සිතුවිල්ලටද හොඳට මෙනෙහි කරන්න. ලුණුරා දැනුනේ සිතුවිල්ලට නෙමෙයි. ඒක සිතුවිල්ලක් නෙමෙයි. ඒක දැනීමක්. දැන් අවදි වෙන්න ඔබ සත්‍ය දැනීම සත්‍යයට අවදි වෙන්න. සත්‍යයට අවදි වෙනවා කියන්නේ ඔබ අවදි වෙන්නේ දැනීමට මේ සංඥාවයි තමන් වෙන තමන් කියලා කෙනෙක් නැහැ. තමන් නැති වීගෙන යනවා දැනෙන්න ඕනි. සංඥාව කපුට කියන සංඥාවෙන් මිදෙනකොට කපුටගේ අවබෝධය මේ කපුට කියන මේ නිමිත්ත මේ මොහොතේ අරමුණට ඔබ අවදි වෙනකොට ඒ ඒ අරමුණමයි සද්දෙමයි කෙනා කියන්නේ වෙන කෙනෙක් නැති බව. එතනට අවදි වෙන්න ඕනි. ඒ අවදිවීම ප්‍රඥාවෙන් සිද්ධ වෙන්නේ. ප්‍රඥා ගෝචරයි. සිතේ අනිත්‍ය ස්වභාවයට දැනෙන ස්වභාවයේ තමයි ප්‍රඥා ගෝචර වෙන්නේ. ඒ ගෝචර වෙන ප්‍රඥා දැනීම තමයි ඥානයේ අවදි වෙනවා කියන්නේ. මහා ඥානයක් මේ තුළ තියෙනවා. මේ මේක පොඩි පොඩියෙන් ඔබ බොළඳ විදිහට දකින බොහොම සරල සිද්ධියකුත් නෙමෙයි. මහා ඥානයක අවධියක් තියෙනවා. ඒකට අවදි වෙන්න ඕනි. ඔබ ලුණු රහ උපමාවම තියාගන්න හැම මොහොතෙම. ලුණු රහ කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි කියන ඒ දැනීම කුමක්ද කියන එකට අවදිවන්. ඒ උපමාව හොඳට සම්මනුෂරය කරන්න. එතකොට ඔබට දැනේ මේ ලුණු රහ සිතුවිල්ලක් නෙමෙයිද? නැවත නැවත විමර්ශනය කරන්න. ලුණු රහ සිතුවිල්ලක් නෙමෙයි. එතනට ඔබ අවදිවන්න. එහෙනම් මේ ලුණු රහ දැනුනේ කොහොමද? අවදිවන් දැනීමක් කියන්නේ මොකද්ද? අර ඒක දැන් උපමාවට එන්න උපමේය මේන අරමුණ කපුට කියන ශබ්දය තුල කපුටෙක් නැති බවට එන තැනම සිත නැතිව දකින්න. සිත නැතිව අවදිවන්න සත්‍යයට ධර්මයට. ධර්මයේ තමනුයි දෙන්නෙක් වෙන්නේ එතකොට තමන් නැති වෙලා ධර්මයෙන් බවට පත් වෙනවා. ධර්මය නම් කුමක්ද? සත්‍ය වශයෙන්ම කපුටෙක් නැහැ. සත්‍ය වශයෙන්ම එහෙම හැඟීමකුත් නැහැ. සත්‍ය වශයෙන්ම වතුරවල කොහෙන්ද පාටක් අවර්ණයි මෙන්න මේ අවර්ණ කියන තැන තමයි උපේක්ඛාව තියෙන්නේ මේ උපේක්ඛාව තුළ කම්පන චංචල තියෙන්න බෑ මහා අවදියක් තියෙනවා මේ අවදිමත් ස්වභාවයට ඔබ එනවා මේ ඥානය තුළ ඔබ අවදි වෙනවා මේ මහා ඥානයේ අවදි වීම තුළයි ඔබ අහිමි වන්නේ ඔබ දිය වී යනවා ඔබ දිය වී යනවා යනු ඔබ සබහාදාම් බවට පත් වෙනවා. මේ තුල විශාල දේවල් ගොඩාක් සිද්ධ වෙනවා. පළවෙනි එක ඔබගේ සංඥා සුකුම වීමකටපත් වෙලා Nirodhayak කරා යනවා. අපි පෙන්නවා ගිය පාර දේශනා මාලාවකින්ම මේ තුන් භවයේම කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය තුන් භවයේම මේ තුන් ලෝකෙම හැදිලා තියෙන්නේ සිත තුල සංඥාවේ ඝනත්වය මතයි කියලා. අපි පෙන්නවා මේක ශබ්ද සංඥා, වර්ණ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා හැම දෙයක්ම සංඥාවම තමයි සිතුවිල්ල වෙන්නේ විඥානය කියලා. අපි පෙන්නවා මේ සත්‍ය දකිනකොට සංඥාව සම්පූර්ණයෙන්ම දිය වීගෙන යන්නේ. Taman දිය වෙනවා කියන්නේ සංඥාවම දිය වීගෙන යනවා. මේක අතිශයෙන් ගැඹුරුයි. නමුත් මේ පරම සත්‍යයි. මෙතන එක අරමුණෙන් ඔබ මිදෙනවා කියන්නේ ෂණ සම්පත්තිය කියන්නේ මේ ක්ෂණේ ඔබ සත්‍ය දැකීමමයි ෂණ සම්පත්තිය වන්නේ. මෙයයි ෂණ සම්පත්තිය වන්නේ. මේ ෂණේ බුද්ධ ක්ෂණේ දැකීමයි. මේ ෂණේ මේ සත්‍යයට අවදි වීමයි සිද්ධ වෙන්නේ. ඒ අවදිය තුළ සිතුවිලි නැති වෙනවා. සිතුවිල්ලට අයිති නැති වෙනවා. මේක තවත් සිතුවිල්ලක් වෙන්න බෑ. පුළුවන් ද ඔබට මේ අවදි ඇති කරගන්න. දැන් සද්දයක් එනවා. දැන් ඔබට අරමුණක් එනවා. ද ඒක කපුට කියන සද්දෙමයි. උපමාවක්. ද ඇතර ඔබ දැන් කලින් දැකපු විදිහටම කපුටෙක් නෑ. ඒක එක එක සංකල්පයක් හදපු එකක්. නමුත් ඒක shabdයේ shabdයක් විතරක් වෙනවා. ඒ තුල Taman අහිමි වෙනවා. හොඳට බලන්න. ඔය දැකීම තුල ඔය ධම්ම චක්කුසේ අවදි වෙන්නේ ධර්මයටයි ඔබ අවදි වෙන්නේ ධම්මම් විනා නැති කිසිම දෙයක් නැති වෙනවා ධම්මේ විතරයි කෙනාම හම්බ වෙන්නේ කෙනාම දිය වෙලා කෙනාම දිය වෙලා යනවා නේතම් මම මම නැති වෙනවා ඔතන මම කියන කෙනෙක් කොහෙද එතකොට මම නැහැ අතිශයෙන් සියුම් අතිශයෙන් නිර්මල සත්‍යම ධර්මතාවයට ඔබ අවදි වෙනවා කෙනා දිය වෙලා. කෙනා දිය වෙලා යෑම තුළයි ඔබගේ සියලුම මේ සියලු දුකෙන් මිදෙන ඔබ සත්‍යයට අවදි වෙන තැන. එතනයි ලෞතුරු සුවයට ඔබ අවදි වෙන තැන. මෙතන මහා සාන්ත ස්වභාවයකුයි අවදිවන්නේ. සබා දහම බව අවබෝධය තුළ ඥානෙට හසු වෙනවා. ඥානෙ තුළ සබා දහමම සබා දහම සබා දහම ස්පර්ශ කරනවා. මේ සබා දහම ස්පර්ශ කරන මේකට වෙන වචන අපිට දෙන්න හැකියාවක් නැහැ මේ භාෂාවේ. තර අවදියක් තියෙනවා. ඒ මහා අවදිය ඥානෙට හසු වෙනවා. ඉතින් මේ ඥාන මේ අභිඥා ඥාන අවදි වෙනවා කියන්නේ මහා දියුණුවක්. මේ තුල තමයි ඔබගේ මේ අවදිය තමයි ඔබ ශ්‍රය වෙන ආශ්‍රය වෙන අවදිය. ආශ්‍රවකයන් නැවත සිතකට හේතු උපාදනය කරන ඒ ආශ්‍රව තියෙනවා කියන එක. නමුත් ආශ්‍රව වෙනවා කියන්නේ නැවතත් මේ මේ වටිනාකම වෙන හැඟීම දිය වෙලා යනකොට ඒකට වරණම්වීමක් නැහැ, ඉලිප්පීමක් නැති වෙනවා. මේක තනිකරම පොළවේ පය ගහලා ඇවිදිනවද? අපි අර දොස්තර කෙනෙක්, ඉංජිනේර කෙනෙක් මම මේ සල්ලි තියෙන කෙනෙක්. මම මෙහෙම හොඳ කෙනෙක්. මම මෙහෙම කියලා අපි අදාගත්ත යම් කිසි අගයක් මාන්නයක් තියනවාද මමයි කියලා කියන එක නැතිවීමක්. ඒක තුල අපි ඇවිදිනවා කියන්නේ පොළොවේ පහය ගාලා ඇවිදිනවා නෙමෙයි. අපි ඉන්නේ පොළවට උඩින් මම හදාගෙන මම කියන කෙනෙක් ඇවිදිනවා. නමුත් දැන් මම කියන කෙනා ඉන්නේ කොතනද? එයා දිය වෙලා ගියාම මහ පොළොව විතරයි ඉතුරු වෙන්නේ. මම නෑ. දැන් ඇවිදින්නේ කවුද? මහ පොළව. දැන් මහ පොළව ඇවිදින්නේ අපි කෙනෙක් කිව්වත් මොනවා කිව්වත් ඒක පස් ටිකක්මයි. මහ පොළොවට පස් වෙන දේ පස්මයි. පටවි පටවිමයි. දැන් දකින්න. දැන් දකින්න දැන් කවුද ඇවිදින්නේ? ඇවිදින්නේ කවුද දැන්? අපි ඇවිද්දේ කෙනෙක් හදාගෙන කෙනාට මාන්නයක් තිබුණා, අගයක් තිබුණා, කෙනෙක් හිටියා, එයාට රූපයක් තිබුණා, එයාගේ අන්න ඒ දොස්තර අර රාලහාමි පොලිස් නිලධාරියා ඇමති හරි മന്ത്രി හරි ඒ අය නර්ස් හරි ඒ ඇවිල්ලා ගෙදර අම්මා හරි ඒ ඇවිල්ලා නෝනා හරි බිරිඳ හරි මහත්තයා හරි දරුවා හරි කවුරු හරි නමක් තියෙනවා නම් ඇවිදින්නේ කෙනෙක් වෙනවා හැබැයි එහෙම කවුරුවත්ම මෙතන දැනෙන්නේ නැත්තම් සංඥාවක් නැත්තම් කවුද ඇවිදින්නේ? දැන් මහ පොළොවේ পায় ගාලා ඇවිදිනවා වෙනවා. නැත්තම් මහ පොළොවට උඩින් ඔබ ඇවිදිනවා වෙනවා. මහ පොළොවට උඩින් ඔබ ඇවිදිනවද? දැන් ඔබ මහ පොළොවම බවට පත් වෙනවද? දැන් දකින්න මහා ඥානයක් ඔබට අවදි වෙනවා. ඒ Taman නැතුව ලෝකේ දකිනවා. කෙනෙක් පුජ්‍යලයක් ආත්මයක් නැති සබහා දහමක්මයි මේ සේරම කියන තැනට එන්න. උත්සාහ කරන්න. වීරය ගන්න. සත්‍යට එන්න. සියලු කෙලෙස් දිය වෙනවා. ෂේ වෙනවා. මහා සුකුම සංඥාවක් ඔබට දැනෙන්න ගන්නවා. මහා මහා පුදුමාකාර විදිහේ සුන්දරත්වයක් ඔබට දැනෙන්න ගන්නවා. ආත්මේ ගිලිහිලා යනකොට අර තිබුණු කටෝරු ගති ගොරෝසු ගති මම මාව රැකගන්න දරපු වෙහෙස විඩාව ඔබට නැති වෙනවා. මම මාව ඉස්මතු කරන්න මම තමයි මේකේ මම තමයි මම තමයි කියලා ගත්ත සියලු ඇඟීම් මහා විඩාවක් වෙහෙසක්. ඒ වෙහෙස ඔබට අහිමි වෙනවා. ඒ විඩාව ඔබට අහිමි වෙනවා. ඔබ මහා සාන්ත ස්වභාවයකටපත් වෙනවා. ඒ පත්වීම, ඒ පරිවර්තනය එයයි අවදිය සබාධමට. ඒ අවදිය තමයි ඔබ නැතිව දිය වෙලා යන තැන. ධර්මතාවය කියන්නේ සබහදාමයි. ඒ ධර්මතාවය තුළ තියෙනවා කියන්න, පවතිනවා කියන්න, දෙයක් කියන්න, ස්ථිරව ඇත කියන අන්තයකට එන්න බෑ. ඇත කියන අන්තයකට ආවොත් තමයි නැත කියන අන්තයකටත් එන්නේ අන්ත දෙකක් නැති ධර්මයක් මේ තුල තියෙනවා. ඇත කියන අන්තේ තියෙනවා කියන අන්තය තුල ඔබ ඉන්නවා. නැත කියන තැන් ඇත නැත අන්තවලින් මිදුණු මේ ස්වභාවයේ වෙනස්. ඇත ඇත මේක තියෙනවා. කපුටා ඉන්නවා. කපුටා කියනකොට මේ වචනේම තියෙනව නේද? ඇත කියන අන්තේ. දැන් ඔබ කියන පොත. පොත කිව්වොත් පොතක් තියෙනවා. ඔන්න අන්තේ නැති වෙනකොට නාමේ නැති වෙනවා. පොත කියන දේ නාමේ තියෙනවා කියන එකයි ওই පොත කිව්වට ওই නොකිය කියන්නේ තියෙනවා කියලා. අරමුණ එන සිතට එන නිමිති අරමුණු තියෙනවා වෙලා. දැන් ඒවා දිය වෙලා. අවදි වෙන්නේ යථාර්ථයටයි. පරම සත්‍යයටයි. ඒ තමයි මහා සුන්දර මේ මෙතන පුදුමාකාර සැනසීමක් මේ තුල තියෙනවා. දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ ඒ අවදිමත් භාවය අනුවයි. ඒ අවදි වෙන්නේ යම්කිසි ප්‍රමාණයකටද ඒ අවදි වෙන තරමටමයි ඔබට මේ සාන්ත සෝයයටපත් වීම සිදුවන්නේ. ඒ ලෝතර සෝයයි. අපි මේ අවබෝධයට එනවා කියන්නේ ඔබ කිසිදා දුගතියකට වැටෙන්නේ නැහැ. ඔබ කිසිදා නැවත සසර කතාවක් ඔබට නැහැ. අත්තම කිව්වොත් එහෙම දෙයක් නැහැ. මෙතරම් දිය වෙලා ඉවරයි. මෙතනම ඔබගේ සියලු කෙලෙස් නැසලා රහත් වෙලා ඉවරයි. රහ නැති වෙනවා කියන්නේ අරහත්ත්වයටපත් වෙනවා කියන එක. මේ අරහත්ත්වයටපත් වෙන සම්දි ස්ථානයේ පෙනන මෙතනයි තියෙන්නේ. මේ අනාගාමි භූමියයි න ආගාමි උපදින්න ලෝකයක් නැහැ. උපදින්න කෙනෙක් නැහැ. උපදින්න දෙයක් නැහැ. සබදාමයි. අපි කිව්වා මහා දෘෂ්ටියක් තුළ තිබුණු මහා ශක්තියක් ශුන්‍ය වෙලා යනවා. ඔබට දැනෙනවද? අපට දැනෙනවා. ඔබට දැනෙනවද? ඒ දිය වී යාම තමන්ටම ප්‍රත්‍යක්ෂ විය යුතුය. එය කෙලෙසුන් නැසන මඟ අවසානයේ. තමන්ම අරහත්ත්වේ කරා යන මඟ. නිබ්බිදාන්තේ විරාගාන්තේ නිරෝධාන්තේ පටිනිස්සග්ගානුපස්සී මාවත වැටිලා තියෙන්නේ ඔන්න ඔය හරහායි. සිතට එන අරමුණේ සත්‍ය දකින මගයි ඔබ නිර්වාණය කරා රැගෙන යන ඒ උතුම් අමාමා නිවන් දොරටුව විවරවන සම්දිස්ථානයේ එයයි. මේ මහා විදර්ශනා ඥානයේ ඔබට අවදි වන තැන ඔබගේ ආශ්‍රව කෙලෙස් සියල්ල දියවි සබා දහම බවටම පත්වනවා ඒකාන්ත